තුලානේ මහත්මිය. පෙරුවන් ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් ස්වාමීන් වහන්ස අපි අර මේ දැන් අපිට අරමුණක් එනකොට අපි මේ පටිච්ච සමුප්පාදය කෙටියෙන් අවිද්‍යා කර්ම තණ්හා උපාදාන ආහාර වගේ ඒ විදිහට අපි බලන්න උත්සාහ කරනවානේ ස්වාමීන් වහන්ස එතකොට මට හිතෙනවා දැන් මේ 20 ආකාර පටිච්ච සමුප්පාදයේ අද ස්වාමීන් වහන්සේ විස්තර කරපු එක බොහොම ගැළපෙනවා කියලා එතෙන්ට අර 12 ආකාරයට වඩා මොකද අපි භව තුනක් සම්බන්ධ කරන නිසා ස්වාමීන් වහන්ස ඒක තව පොඩ්ඩක් විස්තර කරනවද උදාහරණයකින් අපිට? දැන් යම් යම් ප්‍රායෝගික අත්දැකීම් ලැබෙනකොට අපි මේ ලොකුම හේතුවෙන් පටන් ගත්තොත් හරියන්නේ නැහැ. අපි ආසන්න හේතුවෙන් තමයි පටන් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ බුද්ධත්වයට පත් කලින් උන්වහන්සේ මුලින්ම බැලුවේ මේ සත්වයින් දුක් විඳිනවා මේ මේ දුකට හේතුව මොකක්ද දැන් මේ ළඟම තියෙන ප්‍රශ්නෙට ආසන්න හේතුව මොකක්ද කියන එක තමයි අපි මුලින් හොයන්නේ ඊට පස්සේ තමයි ඒකට හේතුව මොකක්ද ඒකට හේතුව මොකක්ද එතකොට මේ ජරා මරණයන්ට හේතුව තමයි මේ ජාතිය අපි ඉපදිච්ච නිසා උපන්නේ කුමක් නිසාද මේ භවය නිසා ඒ භවය ඇති උනේ කුමක් නිසාද උපාදාන නිසා අන්න ඒ විදිහට තමයි අවිද්‍යාව දක්වා බුදු කෙනෙක් පවා අනුක්‍රමයෙන් කරුණු අවබෝධ කරගන්න. එතකොට දැන් අපිට බුදුරජාණන් වහන්සේ මේ කාරණා දේශනා කරලා තියෙන නිසා අපිට මේවා තියෙන අන්තර් සම්බන්ධතාවයක් පෙනෙනවා. හැබැයි ප්‍රායෝගිකව අපි දේවල් කරනකොට කෙලින්ම ප්‍රධාන හේතුවට ගියා කියලා අපිට කරුණ පැහැදිලි වෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු දැන් පටිච්චසම මේ චතුරාර්ය සත්‍යද කියලා කියනවා දුක ඇති වෙන්නේ දුක ඇතිවීමේ හේතුව තණ්හාව හැටියට. ඒ කියන්නේ දුක්ඛ සමුදය හැටියට දක්වන්නේ තණ්හා. දැන් අපිට හැම දුකකටම තණ්හාව සම්බන්ධයි කියලා අපිට පේන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු තව කෙනෙක් අපි සන්තක අපිට යම්කිසි අපි හිතමුකෝ දැන් සමාජයට යම්කිසි හානියක් කරනවා. සමාජයේ තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරනවා. ඒක දකිනකොට අපට හිතෙනවා ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා අපේ හිතට යම්කිසි සංతాපයක් ඇති ඒ සංతాපය ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා කිව්වට එකපාරට අපිට මේක පැහැදිලි වෙන්නේ. අපිට හිතෙන්නේම මේ මගේ තණ්හාව නිසා නෙමෙයි මට මේ තියෙන සංවේදී බව නිසා, මගේ අනුකම්පාව නිසා, මගේ කරුණාව නිසා තමයි දැන් මට මේ සමාජය ගැන මෙහෙම හිතෙන්නේ. එහෙම තමයි අපිට පේන්නේ බැලුව බැලමට. මොකද දැන් මේ මට වෙන ප්‍රශ්නයකුත් නෙමෙයි අනුන්ට වෙන ප්‍රශ්නය ගැනයි දැන් මේ මගේ හිත කලබල වෙලා තියෙන්නේ. එතකොට දැන් ඉබඳු තැනකදී එකපාරටම මේක අවිද්‍යාව නිසායි තණ්හාව නිසායි ඇති වෙන්නේ කියලා බැලුවට අපිට පේන්නේ ඒ නිසා ආසන්න වශයෙන් අපි බලන්නට ඕන දැන් මොකක්ද ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ දැන් සමාජයේ වෙනත් කෙනෙකුට පීඩාවක් ඇති වෙලා තියෙනවා පීඩාව කරලා තියෙන වෙන කෙනෙක් දැන් ඒකෙන් මගේ හිත රිදිලා තියෙනවා එතකොට මගේ හිත රිදුනා නම් ඒක වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි ඒක මගේ හිතේ ප්‍රශ්නයක් එතකොට මගේ හිතේ මේ මේ චලනය, මේ කම්පනය, මේ පීඩනය ඇති වෙන්නේ කුමක් නිසාද? මේ මම හිතන විදිහත් එක්කලා, මම මේ දිහා බලන විදිහත් එක්ක. ඇයි මං එහෙම හිතන්නේ? ඇයි මං ඒක දිහා එහෙම බලන්නේ? අන්න එහෙම එකින් එක එකින් එක ලෙහාගෙන ලෙහාගෙන යනකොට තමයි අවසානයේ අපට පේනෙන්න ගන්නේ මේ ඔක්කොම මේ හේතුඵල ක්‍රියාවලිය පිළිබඳ අනවබෝධය සහ අපි යම් යම් සම්මුති රාමු ආකෘති හදාගෙන අපි ඒව තුල හිර වෙලා එතකොට ඒක තණ්හාව හැටියට එකපාරට පෙනුනේ නැති වුණාට අපි දේවල් උපාදාන කරගෙන අපි හිතලා තියෙනවා සමාජයයි මෙහෙම වෙන්න ඕන. අනුන්ට හිංසා නොකළ යුතුයි. මිනිස්සු පන්සිල් රකින්න ඕන. එතකොට ඒවා හොඳ දේවල් තමයි හොඳ වුණාට අපි දැන් ඒ ආකෘතිය හදාගෙන ඒ ආකෘතිය උපාදාන කරගෙන අපි ඒක ඇතුළේ හිර වෙලා. ඒ නිසයි මට මේ පීඩාව ඇති වෙන්නේ. ඒතර අන්න ඒ විදිහට අපි උත්සාහ කරන්න ඕන ඉන්න තැන ඉඳලා සිදුවෙන දේ ළඟ ඉඳලා ආසන්න හේතුවෙන් එහාට එහාට යන්න. එහෙම ගියොත් තමයි අපිට මේ පටිච්චසමුපාදය අර ඔබතුමිය කිව්වා වගේ මේ හේතු ටික එකින් එක ලෙහාගෙන යන්න පුළුවන්. ඒ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් පිටිපස්සට උඩට උඩට යන විදිහට තමයි කෙරෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ. දැන් පටිච්චසමුපාදයේ ප්‍රතිලෝම පටිච්චසමුපාදයේ දක්වන කොටත් එහෙමනේ. දැන් අනුක්‍රමයෙන් කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක පැහැදිලි කරනවා. එතකොට ඒක දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියලා පටන් ගන්න නිසා අවිජ්ජායත් ඒවා අශේෂ විරාග නිරෝධෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාවගේ සහ මුලින් නිරුද්ධ කිරීමෙන් මේක නිරුද්ධ වෙනවායි කියන. එතකොට ඒ ප්‍රධාන කාරණේ දැක්වීමස. හැබැයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන සූත්‍ර දේශනාවල උන්වහන්සේ මේ යථාර්ථය අවබෝධ කරගත්තේ කොහොමද? මේ සත්වයින් දුකටපත් වෙනවා ජරා මරණ වලටපත් වෙනවා මේ ජරා මරණයන්ට සත්වයා ලක් වෙන එකෙන් වළක්වා ගන්නේ කොහොමද? ඒකට මගක් නැතිද? ඒ සඳහා කළ හැක්කේ කොමක්ද? අන්න එහෙම හොයනකොට තමයි උන්වහන්සේට ජරා මරණ හටගන්නේ ಜಾතිය නිසායි. ಜಾතිය හටගන්නේ භවය නිසායි. භවය හටගන්නේ උපාදාන නිසා. අන්න ඒ විදිහට උන්වහන්සේ එකින් එක එකින් එක මේ කරුණු ප්‍රත්‍යක්ෂ කරගත්තු හැටි උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් අපට උනත් අපේ ඥානය මෙහෙවිය යුත්තේ ඒ ආකාරයෙන්ම තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ බොහෝම පිං තෙරුවන් සරණයි.